ඊළඟ ඊළඟට ස්වාමීන් වහන්සේ Zoom එකේ ප්‍රශ්න අහලා තියෙනවා. ප ဋ ාණ දේශනා සහ අභිධර්මය අතර වෙනස කුමක්ද? වෙනසක් නැහැ. ඉතින් අභිධර්මයේම ගැඹුරු කොටස තමයි ප ဋ ාණය කියලා පැහැදිලි කරන්නේ. හේතුප්‍රත්‍ය නාම රූප ධර්මයන් අන්‍යෝන්‍ය වශයෙන් හේතුප්‍රත්‍ය වෙන හැටි පැහැදිලි කරන ගැඹුරු දේශනාව තමයි ප ဋ ාණය. ඒක අභිධර්මයේම ගැඹුරු කොටස.